ආසානාති පරිත්තං තතේක භාන චතුත්ථක ආතේකෝ භගවා තස්සා තපෙත්වා චතුන්නිසං ඕවරණං තපෙත්වා අනිකන්තා අපේ කච්චේ මම සන්ධින් සම්මෝදින්සු සම්මෝදනියං කතං සාරණියං වීති සාරිත්වා ඒකමන්තං නිසීදින්සු මක්ඛේ කච්චේ සීදින්සු අපේ කච්චේ නාම ගොත්තම් සා සන්නා සම්පේහි බන්තේ උලාරාය භගවතු පසන්නා සම්පේහි බන්තේ මජ්ජිමාය භගවතු අප්පසන්නා සන්තිහි භන්තේ මජ්ජිමායක්ඛා භගවතු පසන්නා සන්තිහි භන්තේ නීචායක්ඛා භගවතු අපසන්නා සන්තිහි භන්තේ නීචායක්ඛා උපසන්නා යේ ගුයේන කෝපන බන්තේ අක්ඛං අපසන්නායේව භගවතෝ කන්තිස්සේ நேர සත්තිහි භක්තේ භගවතු සාවකා අරඤ්ඤේ වහපත්තානි පංචානි සේනාසනානි පටිසේවන්ති මප්පසන්දානි අප්පලිග්ගෝසානි විජය සල්ලාන සාදුප්පා තත්ත සම්ති උලාරායකානි වේසින යේමස්මින් භගවතෝ පාවචනීයක් සන්නාතේ සම්පසාදා පුග්ගස්සාතු බන්තේ භගවා ආතනත්‍යං රක්ඛා භික්ඛුනං භික්ඛුනීනං උපාසකා අදිවාසේසින් කෝං වික්කවේ තුන්නි භාවේන අතකෝ වික්කවේ වෙසවනෝ මහරජා මං අදිවාසෙන් චක්ඛුමන්තස්ස වසීමතෝ කාශ්‍යපස්සේ නමතෝ විපමුක්තස්සේ සම්බේදී අංගීරසස්සේ නමතෝ සක්්‍යකුත්තස්සේ සිරිමතෝ විකාශේෂ යතෝ උංගච්ඡති සූර්යෝ ආවිච්ඡෝ මණ්ඩලේ මා යසචෝ so ගන්ධම්මානං ආදිපති දතරක්ඛෝ ඉති නාමසෝ සමතිනච්චවිතේ ගන්ධම්මේ කුසලේන සමිප්‍රසී යමනුසාපිතං වන්දන්ති සුතං නේතං අබින්නසෝ තස්මායේවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දා සම්පන්නං බුද්ධං වන්දාම ගෝතම යේන තේතා පවුච්ඡන්ති තිසුනා පිත්තේ වංශිකා කාලේති මහරජායසසිසෝ කුම්බණ්ඩානං ආදිච්චති විරුණෝයිති නාමසෝ සමතිනච්චේ Santa කුසලේන සමෙක්ඛසී යමන සාපිතං වන්දන්ති සුතං මේතං අමින්නසෝ තස්නා එවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දත වන්දාමේ ගෝතමං යත් චොංගච්ඡති සූර්යෝ ආදිත්‍යෝ මණ්ඩලී මහා යත් චොංගච්ඡේ මානං සේ සම්මාරිති පවුච්චති සාදු පිටත් ගම්බීර සමුද්දෝ කුසලේන සමිපති යමනුසාපිතං වන්දන්ති සුතම්මේතං අබින්නසෝ තස්මායේවං වදේමසේ ජිනම් වන්දත ගෝතමං ජිනම් ජායන්ති යමගං අපරිංගා නතේදී ජම්පරපන්ති නපිනියන්ති නංගලා අකට්ඨපා පාපනං අතු සංසුද්ධං සුගන්ධං තන්නුලම්පනං තුන්දී කීරේ පතිත්වාන තතෝ බුද්ධං සෝ දේශං පසුම් මේක කුරං කත්වා අනුයන්ති දිසෝ දේශං ඉතිවාහනං කත්වා අනුයන්ති දිසෝ දේශං පුරිසවානං කත්වා සෝ දේශං කුමාරිවානං කତ୍වා මනුයන්ති දිසෝ දේශං කුමාරවානං කତ୍වා මනුයන්ති දිසෝ දේශං සම් කරදු සිතනාතා නාත කුරියා පරකුසිතේ යතෝ මේඝපවසන්ති වස්සයතු පතයන්ති සබාපිතත් බගනති නාම යක්ඛපනිරුපාසන්ති තත්ත නිච්ච පලාරුක්ඛා සකා සුඛසානික සම්දෙත්ත දන්නමානව කානිච සෝභති සම්බකා කුවේරෝ ඉති නාමසෝ සමති ලච්ඡගීතේහි යක්ඛේ පුරක්ඛතෝ සුත්තා අතීතින් දසගේ කෝචේ පුරිසා ජන්නේ නමෝ තේ පුරිසුත්තම කුසලේන සමික්ඛති යමනුසාපිතං වන්දන්ති සුතම්මේ තං අබින්නසෝ වසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං අයං කෝ සමාරිෂයාතන සකස්සති මාරිස භික්ඛු සවා භික්ඛුනියාවා උපාදකස්සවා උපාසිකායවා අයං ආතනතියාරක්ඛා සුගහිතා භවිෂ්‍යති සමත්තා ගණ්ඩම්බ පෝතකෝ ආගණ්ඩම්බ පෝතිකා පාරිසඤ්ඤෝ ආගන්ධම්බ පචාරෝ වා කුම්බන්දෝ වා කුම්බන්දී වා කුම්බන්දකෝ තකෝ වා කුම්බන්දකෝ තීකාවා කුම්බන්ද මාමත්තෝ වා කුම්බන්ද පාරිසඤ්ඤෝ වා කුම්බන්ද පචාරෝ Oh. සික්ඛය නිසින්නම් වාමුපනිසීදේය නිපන්නං වාමුපනිපන්න රාජධානියා වත්තුම් වාසං වා නෙමේසෝ මාරිත යමනසෝ ලබේය යක්කානං සමිතින් ගන්තුම් අපිසුනං මාරිත යමනසා අනවයන්තිනං කරේ වයිහං අපේසුනං මාරිසයමනසා අක්කායිති පරිපුන්නයි පරිභාසාහි පරිභාසෙයුන් අපේසුනං මාරිසයමනසා තිත්තම් පිපත්තං සීසේ නිකුඤ්ඤයුම් අපේසුනං මානිතයමන සා සතරපිස මුද්දං පාලෙය්‍යං චන්ති මාරිතයමන සා කාලං ආදියන්ති තේකෝ තේ මානිතයමනුච්ඡා විදිතේ චෝ පුරිසකානං ආදියන්ති නේරඤ්ඤෝ මාග දස්ස පුරිසකානං පුරිසකානං ආදියන්ති තේකෝ දන්නා ගන්ධම්බ පෝතකෝ වා ගන්ධම්බ පෝතිකා ගණ්ඩම්බ මහාමත්තෝ වා ගණ්ඩම්බ පානිසංයෝ වා ගණ්ඩම්බ පචාරෝ වා කුම්බන්ඩෝ වා කුම්බන්දී වා කුම්බන්ඩ කෝතකෝ වා කුම්බන්ඩ කෝතිකා වා කුම්බන්ඩ මහාමත්තෝ නාගපෝතකෝ වානාගපෝතිකාවා නාගමහාමත්තෝ වානාගපාරිසංජෝ වානාගපචාරෝ වා පදුට්ඨ චින්තෝ භික්ඛුං වා භික්ඛුනි වා උපාසකං වා උපාසී හිතං වාපතින්දේය නිසින්නම් වාං උපනිසේදේය නිපන්නං වාං උපනිපඤ්ඤේය ඉමේ සංයක්ඛානං මහායක්ඛා බං වික්ඛන්නිතං බං විරදී තං බං අයං යක්ඛෝ ගන්නාති අයං යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ හේතේති අයං යක්ඛෝ විහෙතේති අයං යක්ඛෝ 在 තානිරෝහේ යක්ඛෝ ගන්නාති අයං යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ හේතේති අයං යක්ඛෝ විහෙතේති අයං යක්ඛෝ ගච්ඡාම බහුකිච්ඡායං බහුකරණියාති යස්ස දානි තුන් මහ වන්දනාවං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තස්සේවං සරදායින්සු තේකෝ භික්ඛවේ අක්ඛා උත්තායසනං අපේ කච්චේවං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තස්සේවං සරදායින්සු සබ්බින් සම්මෝදින්සු සම්මෝදනීයං කතං චාරඤ්ඤං වීති කාලෙත්වා තත්තේවන්තරදායින්සු අපේ කච්චේනං තේනංජලින් පනාමෙත්වා තත්තේවන්තරදායින්සු තස්සේ කස්සේ නාම ගොත්තං සාවෙත්වා සක්ඛේවන්තර දායින්සු නස්සේ කස්සේ තුන්හි භූතා සක්ඛේවන්තර දායින්සු උග්ගණ්ණාත භික්ඛවේ ආතනතියං රක්ඛා පරියාපුනාත භික්කවේ ආතනාතියං රක්ඛං දානේත භික්කවේ ආතනාතියං රක්ඛං අත්ථ සම්හිතාය භික්කවේ ආතනාතියා රක්ඛා භික්ඛුනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තිආරක්කාය අවිහිංසාය පාසුවිහාරායාති ඉදනවෝච භගවා අක්ෂමනාති භික්ඛු භගවතෝ භාසිතං අභිනං